අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න නිසැසුවාරය ආරම්භ කරමු අනිකුත් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් ඊට පස්සා ලැබෙන විදියට සභාගත කරන විදියට අපි සාදර වෙමු ඒ අතර වාරේ පාසක මාත්‍ය ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම මුලින්ම වම දකුණ කියා මදක් වේගයෙන් විනාඩි 5ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසුව වේගය මදක් අඩු කර ඔසවනවා තබනවා යනුවෙන් සිතා සක්මන් කළෙමි. මම මෙහිදී පාදයේ එසවීමටත් පෙර පාදයට සිත යොමා සිතේ නියෝගය මත පාදය ඔසවන්නට සලස්වයි. එම නිසා මගේ සක්මන බෙහෙවින් දෙමින්ය. පාදය ඔසවන විට පාදයේ බරගතියත් ඉදිරියට ගමන් කරන විට පාදයේ සැහැල්ලු ගතියත් මම නිරීක්ෂණය කළෙමි. ඔසවන විට බිම පතිත වී තිබෙන අනෙක් පාදයට බර වැඩි වී බිමට තද වෙන ගතියද නිරීක්ෂණය කළෙමි. විනාඩි 10ක් පමණ සතිමත්ව සක්මන් කරන විට නාසිකාග්‍රයේ සියොම් නලියන ගතියක් දැනේ. ටික වේලාවකින් එය නලල දෙසට විසිරී යයි. ආනාපාන භාවනාවේදී හුස්ම රැල්ල සියුම් වන විටද එවැනිම දැනීමක් ඇතිවේ. මගේ අවධානය නාසිකාග්‍රයටත් පාදයටත් වරින් වර යොමු කරයි. එය සතියට බාධාවක් නොවේ. ඒ සක්මන අතරතුර වෙනත් සිතිවිලිත් ඇති වී නැති වී යයි. මගේ සක්මන් භාවනාව නිවැරදිද? සක්මනේදී ඇතිවන අමතර සිතිවිලි අඩු කර ගැනීමට උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි. මම හිතන්නේ අවසාන වාක්‍ය නැත්නම් අවසාන ඉල්ලීම ගැන බලනකොට ඊයේ ධර්මදේශ රජුන් කීපතාවක් මතක් කරා ඒන හිතවිලි නතර කරන්න දඟලන්න ගියොත් හිතවිලි වැඩි වෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ සමම් බලන අරමුණේ විස්තර බය ඩිප්‍රවල් එකයි. ඉතින් මම දැන් තුන් සැරයක් විතර අවධාරණය කරා. ඒකට ඒක සාමාන්‍යයෙන් ඇහෙන්නේ නැහැ මේ වාක්‍ය. ගෝධනෙක් හිතනවා හිතවිලි නතර කරන්න වෙනමම ජපමන්ත්‍රයක් ඇති, කහනූලක් ඇති, වෙනම සූත්‍රයක් ඇති කියලා. මොකක්වත්ම නැහැ. දැන් අපි දන්න විදිහට පේන වෙලාවේදී වම තිනකොට වමේ විස්තර වැඩිපුර බලන්න, දකුණේ විස්තර වැඩිපුර බලන්න වැඩි වැඩි පියවර ගාණක් බලන විදිහ කරන්න. දැන් පොට අහුවෙලා තියෙනවා. ඒකමයි ක්‍රමය. නමුත් ඊට ඉස්සෙල්ලා කොටස අවධානය යොමු කරත් රචනයේට ඒකෙදී මේ චේතනාව ඉස්සර වෙලා ක්‍රියාවල් සිදුවෙන බව වටහාගෙන කතා කරනවද නැත්නම් මේ පොතේ තියෙන එක කරන්න උත්සාහ කරනවද කියන සාධාරණ සැකයක් එනවා. මේ රචනා විලාසය දිහා බලනකොට ලියලා පාවිච්චි කරලා තියෙන වචන දිහා බලනකොට පසුකා පසු හරියට අහුවෙන වාක්‍යයක තියෙනවා මම පියවර ගන්නකොට පියවරෙත් සටහා මේ අවධානය නාසිකාග්‍රේ අවධානයට යොමු කෙරේ කියලා ලියලා තියෙනවා. එතකොට මේ තමන් මේ කරනවා වගේ කරන දෙයක්ද කෙරෙන දෙයක්ද කියන එක අවධානය යොමු කරනවා කියන පැත්තට බටවල තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒකෙදි හිතා ගන්න අමාරුයි මේ යෝගාවචරයා මේ වගේ වෙලාවල් වලදී චේතනාපූර්වක මෙතෙන්ට අවධානය යොමු කරනවා මෙතෙන්ට අවධානය යොමු කරනවා ආදි වශයෙන් භාවනාවට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරනවාද කියන තැකය මේ වචන වලින් දුර වෙන්නේ. ඒක නිසා මේ ලියලා තියෙන එක කැමැතිද කියන්නේ ඒ පියවරක් පියවරක් පාසා එසවීමේ කැමැත්ත සහ එසවීම යැවීමේ කැමැත්ත සහ යැවීමේ ක්‍රියාව හිතලා කරන එකක්ද නැත්නම් කරගෙන යනකොට Tamanට අත්දකින්න පේන එකක්ද කියන එක හරි වැදගත් මේ හිත යන දිහාව තීරුම් ගන්න. කැමැතිද ඒකට කට උතර දෙන්න සබාව. මේ ලියපෙකන. එහෙම නැත්නම් මං ඉල්ලා හිටිනවා ඒක පැහැදිලි වෙන විදිහට ලියන්න මේ සකර්මක වාක්‍ය මේ වාක්‍ය සකර්මක වාක්‍යකින්ද අකර්මක වාක්‍යින්ද ලියන්නේ කියන්නේ. මේ මේ පඬිතුකම් කිව්වට මට තේරෙන්නේ නැති මගුලක් මේ භාෂාව ව්‍යාකරණ කියනකට තේරෙන්නේම නැහැ. ඒනොට මේ කියන දෙමලේ තේරෙන්නේ නැත්තම් මම චෝදනා කරනවා. මට කියන්න මේ ඒ මම හිතලා পায় තියනවද නැත්තම් পায় තියනකොට හිතලයි තියන්නේ කියන එක වැටහෙනවා. කකුලයි නාසිකාග්‍රය දෙක වැටෙනකොට මම අතෙන්ට ඵලයන් මෙතෙන්ට ඵලයන් කියලා අවධානය යොමු කරනවද අවධානයේ විසින් අතින් නැ මෙතෙන්ද යනවද කියන මේ කාරණාව පැහැදිලි නැත්නම් අමාරුයි මේ ප්‍රකාශය පිළිබඳව විග්‍රහයක් කරන්න. ඒක යෝගාවචරය හරියටම කියනකොට මේ කරන දෙයක්ද කෙරෙන දෙයක්ද? කෙරුවද කෙරුණද? බැලුවද පෙනුණද? ඇහුවද ඇහුණද? හිතුවද නිකන් හිතුණද? අන්නේ ඒ වෙලාසය ඒ මේ සකර්මක අකර්මක ભેදය තේරුම් ගත්තේ නැත්නම් අර්ථ ඡායාවේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒක අනිත් දවසේ ලියනකොට ක්‍රියාවත් වෙන්නේ කියලා මම ඉල්ලනවා. නමුත් දැන් ඉදිරියපත් වෙනවා මට තවත් මට ඕන කරන දේ විස්තර කරලා දෙන්න පුළුවන්. ඉදිරියපත් වෙන්නේ නැත්නම් මම මෙතනින් මේ ප්‍රශ්න පිළිබඳව වෙලා ගන්න එක නතර කරනවා. ස්වාමීන් වහන්සේ පාදය ඔසවනකොට මම හිතලම පාදය ඔසවනවා. නමුත් නාසිකාග්‍රයට හිත යොමු වෙන එක ඉබේම සිදු වෙන්නේ. එනිසා පළවෙනියෙන් කියපු වාක්‍යයේ ඒකේ වැරදි අදහසක් කියලා මතක තියාගන්න. পায় ඊයේ දවසේම දේශනාවේදී මතක් කරේ සක්මන අනායාසයෙන් වෙන්න දීලා වෙන දේ බලන්න. එතකොට මේ পায় ඔසවණ්ඩයි තබන්න කියොත් එහෙම අපි එකට ඇඟිලි ගැසීම් කළොත් නිරීක්ෂණයත් දුර්වලයි. ඒක නෙවෙයි භාවනාව කියන්නේ. එනිසා හිතාමතා කරන දේවල් දැන් පය ඇවිදින එක නම් කොහොමද හිතාමතා තමයි කරන්නේ. නමුත් ඒකට හිතලා ඔසවන්නයි තියන්නයි යොත් බලහින් එක නටක් තියෙන හැරිම කෘත්‍යමයි කියන්නේ. ඉතින් ඒක නතර කරන්න තමයි ඊ ගොඩාක් විස්තර කරලා දුන්නේ. ආනාපානය හෝ අනායාසින් වෙන්නයි. සක්මන්ට වෙන්නදලා බලන්න. හොඳයි කවනා. එතකොට ඒකෙන් එහෙම කිව්වහම වැටහෙනවද මේ වැරද්ද මේකයි ඊට පස්සේ කලියුතු නිවැරදි මේකයි කියලා. එහෙමයි සමන. කියන්න බෑනේ නිවැරදි වටහාගත් ආකාරයට. සක්මනට ඉබේ යන්න ඇරලා ඒ දෙස බලාගෙන ඉන්න. එතකොට වම තියෙනකොට වම තමන් අඳුරගන්නේ මේ පොළොවට වදින ස්වරූපයෙන් ප්‍රායෝගිකව එහෙම නැතුව මේ වම තියෙනවා කියලා හිතලා මෙනෙහි කරනවා මොලක්වත් නැහැ. යන්න ඇරලා ඒක දිහා බලائیں۔ ඉතින් එතකොට තමයි භාවනාව හැදෙන්නේ. ඒකට කොච්චර කල් යනවද බලන්න සක්මන හුරු වෙන්න ඕනේ. පිට කෙනෙක් Taman දිහා බලා ඉන්නවා කියන සබකොල නැති වෙන්න ඕනේ. ඒකල ඒකට නිසිනින්ද යන්න දෙන්න දැනට සිද්ධි වෙන්න හුරු වෙන්න ගොඩාක් කල් යනවා. ඒකයි අපිට මේ අර මේ නේවාසික භාවනාවක තියෙන වටිනාකම එකම තැන බොහෝ වෙලා සක්මන් කරලා කරලා කරලා ඒක අනායාසයෙන් කෙරෙන දෙන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැත්නම් මේකටයි මේ භාවනා කරන්න කියලා ඉතින් කොච්චර කෙරුවත් අරකට ඇඟිලි ගැසීම් කරනවා චේතනාත්මකව. පුළුවන් තරම් අඩුකරනද අඩු කරලා සිදුවෙන දේ බලන්න. එතකොට කකුලට පය තියාගෙනකොට නාසිකාගට හිත යනවනම් තමන්ට වැදගත්ම දේ තමයි ඒ හිත නාසිකාග්‍රයට ගියාට දැනගත්ත ගමන් ඕනම වෙලාවක තමන්ගේ ඒ වෙලාවට මූල කර්මස්ථානය වෙන පයට ගන්න පුළුවන්කම තියෙනවයි කියලා හිතනවද නැත්නම් ඕනකම තිබුණත් ගන්න බැරිද? ඕනකම තිබුණත් ගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. මට ඒ වෙලාවේ නාසිකාග්‍රේ නලියන ගති වැටුණා. හිතවිලි තේරුණා, සද්ද ඇහුණා. ඒ වුණාට ඒක දැනගත්ත ගමන් මගේ හිත ඉබේම එක්ක වම දකුණට එනවා. නැත්තම් කරදරකින් තොරව වම දකුණට එන්න පුළුවන් ගතිය. නැවත ගන්න පුළුවන් ගතිය අපේ ජම්ම උරුමයක්. අපි මේක දන්නේ නැති නිසායි ඔය එනේන පොඩි පොඩි බාධාවල් වලට ඔච්චර හිත නරක කරගන්නේ. බාධාවල් එනවා තමයි ගෙදිට මේ ගේට්ටුව කඩාගෙන කියන්නේ නැතුව. මොන තරම් ආවත් ඕනම වෙලාවක සාමාන්‍ය මට්ටමේ භාවනා කරපු කෙනෙක් පවා පිළිගනීවි. ඒ කරදර තිබුණට Tamanට ඕන නම් ආනාපානෙට මූල කර්මත්තාන්න. මෙතන වම දකුණ ගන්න පුළුවන්. අන්නේ බව ලියන්න තරම් අවධියක් තියෙනවා නම් එයාට භාවනා වශී වෙලා තියෙනවා. කොහෙන් ඇවිල්ලා පාරෙන් පිටපොතට ඇදලා දැම්මත් ඒ රතාචාර්ය දන්නව රති ආප පාට ගන්න හැටි. ඉතින් බුද්ධජානනාථ කියන මේ මිනිහට විතර රතාචාර්ය කියන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේදී රතේ හසුරව ගන්න බැන්නම් එයා නිකන් තෝන්ලනු අල්ලන්න දාන්න මිනිහෙක් විතරයි කියලා. සචේ උපජ්ජති කෝපං රතං භන්තං වධාරේ. බ්‍රහාන්ත රතයක් නතර කරගන්න ආසේ පාරෙන් පිටපයින් හදනකොට නැවත වාරට ගන්න පුළුවන් මිනිහට මම කියනවා රතාචාර්යවරයයි කියලා. නැත්තම් ඒ වෙලාවේදී තක්මුක් වෙනවනම් එයා නිකන් තෝල්ලන්නු අල්ලන කෙනෙක් විතරයි. ඒ භාවනා කරනකොට ඒක අත්විඳිනවා නම් මේ ආනපාන කරන වෙලාවකෝ සක්මන් භාවනා කරනකොට සද්ද ඇහෙනවා වේදනාව වෙනවා. හිතවිලි වලින් පිට යනවා. නමුත් ඒ බව දැනගත්තට පස්සේ එක්ක හිත ඉබේම මූල කර්මස්ථානට එනවා. නැත්තම් නැවත මූල කර්මස්ථානට ගැනීමට මට හැකියාව තියෙනවා. ඇස් බැල්මේ තියෙන මූල කර්මස්ථානේ කියන එක ලියන්න තරම් වටින දෙයක් ඒක. පොත් ලියන කමඨාන් සුද්ධ කරනකොට ඒක තියෙනවනම් ලියන්න තරම් වටින එකක්. මොකද ඒක අපි මෙතෙක් කල් භාවනා කරපු එකේ සාරේ හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාසය බොහෝ විට තුනිවට දැනෙන අතර අයහත් වාරයකට පසු ආශ්වාසයේ පමණක් බොහෝ විට හැඟී යයි. සංසුන් මනසකට එළඹීමට හැකියාව උදා වේ. අවකාශයක් බඳු නිල් හෝ දම් හෝ තද රෝස පැහැති පසුබිමක් පිළිඹු වේ. සමහර විටක මෙම පසුබිමෙහි වලාකුළු වලලු ගමන් ගන්නා ආකාරයට මද චලන ඇතිවේ. ගත සැහැල්ලු වී යම් විටක නොතේරෙන තත්වයටද පත්වේ. ඊයේ සවස ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ වෙත අවධානය යොමු කර සිටියේදී දිදුලන සුදු පැහැති රශ්මි ධාරා පටලයක් උඩුකය අවට දැක්කෙමි. ඒ මොහොතේම අනෙක් අය දෙසට ඇස් යොමු වෙද්දී ඒ අයටද එම දිදුලන රශ්මිය ඇති බව වැටහුණි. දහදොළොස් දෙනෙක් අතරට පමණ ඇස් යොමු කිරීමේදී දීප්තිමත් බව සිහින් වී දුර්වල විය. නැවත මාගේ අවධානය ස්වාමීන් වහන්සේ වෙතට යොමු කළෙමි. තප්පර 15ක් 20ක් පමණ 20කින් පමණ නැවතත් එම දීප්ති ධාරාව යතහ පරිදි දිස්විය. දීප්තිය පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වී ඇතැයි හැඟුණි. මෙය ධර්මදේශනාව අවසන් වෙන තුරු තිබුණි. මුලදී මෙම අත්දැකීම ධර්මදේශනාවට බාධාවක්සේ හැඟුණද පසුව එම తত্ত্বය මගහැරුණි. එම ධර්මදේශනාව මීට පෙර මට ඇති වූ මේහා සමාන අත්දැකීම් වලට පිළිතුරු සපයා ගැනීමට අත්වැලක් වුණි. එදිනෙදා ජීවිතයේ නොවින්දින මෙවැනි අත්දැකීම් වූ විට සෑම විටකම ඒ දෙස බලා සිටියා මිස ඒ ඔස්සේ යාමට කිසිසේත් නොසිතුවෙමි. මාර්ගය හා අතුරු මාර්ග හඳුනා ගැනීමට සිත තුලින්ම ශක්තියක් සහ අවබෝධයක් එන බවක් හැඟී ගොස් තිබේ. මෙම ක්‍රියාමාර්ගයේ උචිතද එසේ නැත්නම් මෙවැනි අවස්ථාවලදී අනිවාර්යෙන් කමඨහන් පිරිසිදු කර ගැනීමක් අවශ්‍යද? කාරුණිකව මට පහදා දෙන්න ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේකේ ලියලා තියෙන විස්තර අනුව බැලුවොත් තමන් බලන රූපේ සාමාන්‍ය හැට පේන්නේ නැති මොනවද පේනා වගේ සඳහන් කරලා තියෙනවා. ඒක පුදුලෙන් පුදුලට වෙනස් වෙනවා. ඒක පේන්නේ නිකන් හරියට බලනකොට වෙන කෙනෙක්ගේ තියෙන අවුරයක රස්මාලාව බලන්න පුළුවන් කියලා. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ හිතේ පුද්ගලයා කෙරේ දක්වන ආකල්පේ තමයි මේ රත්මාලා මාර්ගයෙන් බුදුරස් කියලා අනම්මනම් පේන්න තියෙන නිසා පිස්සු ඇතුණාට පස්සේ ලෝකෙටම පිස්සු වගේ තමයි හිතේ. ඒ ලෝකෙට පිස්සු නැහැ තමන්ට තමයි පිස්සු තියෙන්නේ. ඒ නිසා කරුණාකර මේ වගේ හිත තමන් නන්නත්තර ගන්න හදනකොට මම ඉන්නේ ඉඳගෙනද කියලා බලන්න. කොටයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා අපිට নানা ආකාර දිබ්බ චක්කෝ දිබ්බ සෝත කියලා පිස්සු වටනවා. ඉතින් මට හිතෙනවා මම දැන් මම බැනුම් අහන වචනමයි කියන්නේ. මේක ලියලා තියෙන ගෑනු කෙනෙක් කියලා මට හිතෙනවා. සමහ වෙන්න ඉතින් මම පිළිම කෙනෙක් නා. මොකද ඕ කන්නේම ඔය කෑම පැත්තටම යන්නේ මේ මම දැන් ඕන් නැති වැඩක් මම මේ අවසාන වශයෙන් විදිහට සභාව උස්සනවා. මේ දකින්නකොට මේ Tamange හිත තමයි ඉස්සරහට ප්‍රොජෙක්ට් වෙන්නේ. ඉතින් ඒක සුදු පාට කහ පාට තියෙන කියන්නේ ඒකේ තියෙනව නෙවෙයි. මේ ඒකේ Tamange ආකල්ප. ඉතින් ඒවව කිසි පිටවෙන්ද අපි සරසම් හදන්නේ පොත් ලියන්නේ ගත්තාම පිස්සු ඩබල් නේ. පිස්සු හොඳ එකනේ හැදෙන්නේ. මම මේ ඉඳගෙන ඉන්නවා කියන එක දන්නේ නැහැ නේද? මේ අරය ළඟ සුදු ආලෝකයක් තියෙනවා මෙයා ළඟ කහ ආලෝකයක් තියෙනවා අරයක නිල් ආලෝකයක් තියෙනවා මේ අපි එක එකනාද කෙරේ දක්වන ආකල්ප ඒක නිසා එව්ව ගැන ලියවිච්ච පොත් තමයි අද පුස්තකාල පිරලා තියෙන්නේ. මේක තන්නේ කර තමන්ගේ හිත වෙන තැනකට වෙන වෙලාවකට සහ වෙන කෙනෙකුට යොමු කරවන පිස්සුවක් බව තේරුම් අරගත්තා නම් ගැලෝ මාර්ගය තියෙන්නේ මම ඉඳගෙන දින්නේ කියලා බලන්න පුළුවන් නම් අර ලයින් එක සම්පූර්ණයෙන් කඩලා යනවා. ඉතින් මෙව භාවනා අත්දැකීම් මේව භාවනා විශේෂ සුවිශේෂ අත්දැකීම් කියලා කියන්න ගත්තොත් මට කියන්නේ පිස්සු තමයි හැබැයි පිස්සු හොඳ එක. නැත්තම් පිස්සු ඩබල් එක. කරුණා කරලා මේ ගණ්ඩ හිත කායනුපසනාව. ඔය හැම දෙයක්ම මාර බලවේග. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේවා කියන්නේ නැතුළු සමහරු මේ ස්වාමීන් වහන්සේ කිව්වම බනිනවා. මොකද ස්වාංශී ඊර්ෂ්‍යයි මේවා එයාට නැති හින්දා අපිට විතරක් තියෙන්නේ දැන්. ඇයි එහෙමනේ හිතෙන්නේ ඉතින් ගන්න එක නා කනකොට කන්නේ තාත්තල් ගන්න දැනග නෙවෙයිනේ. ওই සාන්තර කවදාකවත් එහෙම එකක් වෙලා නැහැ. ඉතින් ඒ සාන්ති විශ්යයි අපිට දිබ්බ චක්කු පහල වෙනකොට මට මේ රැස් වීදම පේනවා. චයෝ. මම මේ බණින්නේ මට තියෙන මොන නෑදෑකමටද කියලා මට තේරෙන්නේ නමුත් මට හිතෙනවා මේ ශාසනයක තියෙන මේ යථාභූත ඥානය කියන එකේ ගැඹුර අපේ හිත මොන තරම් වෙස්සන් දිනවද කියලා. ඒක ලියලා සභාවක් ඒකට වට ගන්න හදන්නේ. ඔක්කොම ලයර්ස් කිව්වනම් ඉතින් රජ වෙලා. ඒක මට වෙලා තියෙන කවදාකවත් උතනදී කිසිම ගෞරවයක් කිසිම නම්බුවක් මොකක්වත් හිතෙන්නේ ළඟ හිටියනම් අත දිගැල්ල කන රත් වෙන්න ගහන්න හිතෙනවා. මේ මේ මොන පිස්සුර ගියත් මම ඉඳගෙන ඉන්න බව දකපන් ආනාපානෙ දකපන් වම දකුණ දකපන් කියලා කියද්දී බලන්න කොහෙද යන්නේ කියලා. ඒක ලියලා තියෙනවා. පාර දනගෙන නොමාර දනගෙන යන්න ඕනේ කියලා. නැත්නම් මතු වුණාට පස්සේ ඔය වගේ දෙයක් ඉන්න ආවට පස්සේ අපේ තියෙන තර්ක ඥාන සියල්ලම බොළඳ වෙලා යනවා. පුදුමාකාර බොළඳ වීමක් වුණාට පස්සේ මේක මට විතරක් සුවිශේෂව හම්බෙච්ච එකක් කියලා ඉතින් තමනුත් ගාගෙන අනුන්ගෙත් ගාගෙන මට මට සාධාරණ දෙයක් තියෙනවා බුදුහාමුදුරුවෝ කියන මොනවා කියයිද කියලා. අවසරයි ස්වාමීනි. මගේ නන්නේ ප්‍රශ්නේ මම කිව්වේ ස්වාමීනි මේක මේ ධර්මදේශනාව අහගෙන ඉන්නකොට වෙච්ච දෙයක් භාවනාව කරනකොට මොනවා වුණත් මොනවා වුණත් මට පේන්නේ මට තියෙන පිස්සුවේ ස්වභාවය තමයි. What you see that you are. Wherever you go there you are. ඉතින් ඒක දන්නේ නැතුව දැන් ඒක පිළිබඳ විස්තර බලලා වෙන කට්ටියත් එක්ක සංසන්දනය කරලා මේ රිසර්ච් එක දිහා බලනකොට සාමාන්‍ය පිස්සුවක් කියන්න බෑනේ. පිස්සු ඩබල් කියලා නේ කියන්නේ වෙන්නේ. මම එච්චරයි කියන්නේ. මේක ඕන වෙලාවක කරනවා. වැසිකිළිය කෙනෙක් නෝනත් ඉන්න වෙන්න පුළුවන්. බත් කන උනත් වෙන්න පුළුවන්. කරුණාකරලා බලන්න මේක Taman ඉන්න ඉරියව්වට සම්බන්ධ කරලා මේක මේ මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් අත්දකින්න පුළුවන් දෙයක්ද? අස්පන අපිට දෙයක්ද කියලා. මේක ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නැහැ. මොකද දිබ්බජකු කියලා ඥානයක් තියෙනවා. දිබ්බදෝධ කියලා ඥානයක් තියෙනවා. නමුත් ඒක හරිද වැරදිද කියලා දැනගන්නේ Tamanට නැවතත් අරමුණට එන්න පුළුවන්කම තියෙනවා මේක සත්‍යයක්. දැන් මේකට ගියොත් මේක නැති වෙයි මේකට ගියොත් මේක නැති වෙයි කියනවා නම් අර වඩා හොඳ දේ තමයි කය. මොකද ඒක උරගා බලන්න පුළුවන් දෙයක්. මේක සමහරට මනෝ විකාරයක් වෙන්න පුළුවන්. මයිනම් වැඩි බර තියෙන්නේ මම කතා කරන විදිහට තේරෙනවත් ඇති මනෝ විකාරයක් කියන පැත්ත තමයි මම දාන්නේ. ඒක මේ බුදුහාමුදුරන දිබ්බචක්කු තිබුණ නැහැ කියන්නේ නෙමෙයි මම මේ හදාන්නේ. භාවනා කරනකොට දිබ්බචක්කු වෙන්නේ නැහැ කියන්නේ නෙමෙයි හදාන්නේ. ඒක පුළුවන් තරම් සැක කරන්න. පුළුවන් තරම් අව탁සීරු කරන්න. ඒකට යථාභූත ඥානය කියන්නේ. නැත්තම් මේ පාර දිගේ පරිණිරලුන්ට ඉනිමම් බඳින්න ගත්තොත් කොහෙන් කෙලවර වෙද කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයේට නිස්සරණය සොයා ආ පළමු වතාවය. භාවනාවටද ආධුනිකයෙක් මි. පළවෙනි දින සවස් වන විට පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී හුස්ම නොදැනී යන ස්වභාවයක් ශරීරය නොදැනී යන ස්වභාවයක් මොහොතකට දැනුනි. මා ඒ අත්දැකීමට ප්‍රිය කළ හේයින් මා එම අත්දැකීම පසුපස නැවතත් හඹා ගියෙමි. නමුත් එය විඳ ගැනීමට නොහැකි වුණි. සිත ව්‍යාකූල විය. දෙවෙනි දින ඔබ වහන්සේගේ ධර්මදේශනෙන් පසුව සක්මන් භාවනාවේදී සිත එකඟ කර ගැනීමට හැකි විය. එනම් සක්මන විස්තර වශයෙන් හා සම්පූර්ණ වශයෙන් සිත පිහිටුවා ගත හැකි විය. මෙහිදී පාදයේ විනුඹේ සිට ඇඟිලි දක්වා ඇතිවන ස්පර්ශ හා වේදනාවද කකුලේ පේශිවල ඇතිවන දැනීම් වේදනා විස්තර වශයෙන්ද සම්පූර්ණ වශයෙන් මා සක්මනේ නියලී සිටින බවද හැඟුනි. මේ වන විට සිතෙහි අනාගත හෝ අතීත සිතිවිලි කිසිත් නැති බවත් වර්තමානයේ පවතින හිස් බවත් දැනෙන්නට විය. ඇත්තෙන්ම කාම රාග පටිග සම්බන්ධ සිතිවිලි මගේ සිතේ නැත යන්න හොඳින් දැනගත්තේය. පංච නීවරණ ධර්මද මේ වන විට අල්ප වශයෙන් ප්‍රකට වී ඇත. එනම් නිදිමත ගතිය ය මේ සියලු දේ ඔබ වහන්සේගේ දේශනාව ඇසීමෙන් පසුව අවබෝධ වුණ ලද්දක්ය. ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා භාවනාවේදී සිත ප්‍රමෝදයෙන් ප්‍රීතියෙන් පවත්වා ගත හැකි විය. කුසලයන් හෝ අකුසලයන් සිදු නොවන සිතක් සමග කාලය ගෙවීමට හැකියවීම භාගයක් කොට දකිමි. මෙහි යම් වරදක් වේද පාදා දෙන්න. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවා උතුම් නිවනින් දැනසේවා. මම දැන් බැලුව බැලමට නම් මට එහෙම කියන්න වැරද්දක් නැහැ. නමුත් අත්දැකීම අඩු බව නැත්නම් තාම මෝරලා නැති බව පේන්න තියෙනවා. නිසා යම් හේකින් බාධාකින් තොරව මේ අත්දැකීම් නැවත නැවත ලැබීමට කරුණු කාරණා සැලසෙනවද අන්නේ ඒ විදිය කරන්න. මෙහෙමම මේක මේ ලැබිච්ච අත්දැකීම හොඳට පටල වෙන්න අරින්න සාක්ෂාත්කරණය වෙන්න අරින්න. එතකොට අත්දැකීම් බරගතිය වැඩි වෙනවා. මේ පළවෙනි පළවෙනි දේවල්නේ. මේ විරදි ලොකු සිදිලාරයක් වෙනවා ලොකු සතුටක් වෙනවා. ඒක තහවුරු වෙන්නේ ඒ අත්දැකීම නැවත නැවත පැමිණීමේ. නිසා අපි ඒකට කියනවා මේක ආශේවනයේ ප්‍රත්‍යය ඊට පස්සේ භාවනා ප්‍රත්‍ය කරනවා. ඒක වඩනවා. වඩ වඩා බලනවා. ඊයේ කරපු එකමද නැවත කරන්න කියලා. ඔක තමයි විද්‍යානුකූල ගතිය කියලා කියන්නේ. ඕනම කෙනෙක් ඕනම තැනක කරුවොත් එකම ප්‍රතිඵලය දෙන්න ඕන. ඉතින් අර එක සැරයක් ආසිය ඇසුරු කරපේක නැවත නැවත කර බැලීම තමයි අපි මේ වගේ නේවාසික බැඩමුලෝකදී කරන්නේ. ඒ නිසා බාධා කරන්නේ නැතුව මේකට අනුග්‍රහ කරනවා. සම්පාය කරනු සලසලා දෙනවා කියන එකයි කරන්න තියෙන්නේ. එහෙම කරගෙන යනකොට හොඳ තලතුණකමක් එනවා. ඒ තල තුනකම තාම නැහැ. නමුත් අත්දැකීම් පැත්ත නම් හොඳයි කියලා හිතනවා. ගරුතර ස්වාමීන් වහන්සේ හිමිදිරි උදයේ ඉහළ මළුවේ දකුණ වම වශයෙන් පාද තබා සක්මන් කළෙමි. එවිට සමහර තැන් රළු බවත් මෘදු සීතල බවත් পায়ට ගැටෙන විට තේරුණි. ටික වේලාවක් මෙසේ සක්මන් කරද්දී අවට පරිසරයේ ශබ්ද ඇසුණත් යහුසුළු ගමනට කිසිම බාධාවක් නොවිය. මෙසේ නොඇටි ඉදිරියට යෑම රොබෝ කෙනෙක් යනවා මෙන් පෙනුන අතර එය ඉබේ සිදුවන ක්‍රියාවලියක් ලෙස දැනුනි. මෙහිදී කකුලට ගැටෙන තියුණු ගල් එන වේදනාවන් කිසිම ගාණක් නැතිව නොනැවතී යාමට හැකිවිය. මෙසේ වීරය පෙරදරි කරගෙන යෑමේදී පැයක් පමණ කාලයක් ගත වුවත් කිසිම දෙහෙට්ටුවක් නොදැනුනි. ඉන්පසු පරයන්කයට ගිය විට නොබෝ වේලාවකින් හුස්ම රැල්ල තුනී වී හිස් තැනකට වැටුනි. වැටුණ විට ඒ දෙසම නිදැල්ලේ බලා සිටියෙමි. වෙනදා එන නිදිමත ගතියක් නොතේරුණු අතර ශරීරය සැහැල්ලු විය. නමුත් ටික වේලාවකින් කකුලේ වේදනාවක් දැනුනි. මෙම වේදනාවට මුහුණ දීමට සක්මනේදී තරම් අපහසු විය. ඉරියව්ව වෙනස් කර পায় දෙසට සිත යොමු කිරීම සුදුසුදැයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීත්වය පතමි. ත්වන් සරණයි. ඒ වගේ Tamanට අර වේදනාවක අතුරු ආන්තරගතයක් එනවනම් SMS දාන්න slowly mindfully silently මම දැන් ඉරියව් වෙනස් කරනවා කියලා විනිශ්චය කරලා ඊට පස්සේ ඇඟෙන් අහන්නේ මොකද්ද කරන්න ඕන කියලා. ඒකට ඇඟ කියනවා. ඊට පස්සේ කරන ක්‍රියාව නැවතිල්ල කරන්න. ඒක පාට කකුල දිගාරින්න යන්න එපා. නැවතිල්ල කරන්න. ඒ කරනකොට ඉරියව්ව මාරු වීම, ඉරියාපත සංදි එකින් එකට මාරු වෙන හැටි සනිකර අපබෝධයෙන්ම වෙන්න දෙන්න. සතියෙන් කරනවා. ඊට පස්සේ මේ කරන ක්‍රියාවලිය අඩුම සද්දයක් ඇති වෙන්න කරන්න. තමන්ගේ නිකුත් වෙන සද්ද අඩුම වෙන විදිහට කරන්න. ඔක තමයි SMS කියලා අපි මේදී උගන්වන්නේ. slowly mindfully silently ඊටම නැවතිල්ල කරනවා සතියෙන් කරනවා වෙන සද්ද සියල්ලටම අහුම්කම් දෙනවා ඒ කියන්නේ මගෙන් නිකුත් වෙන සද්ද අඩු කරනවා මේ තරම් ඒක හිමීට කරනකොට සතිය කිසිම අඩුපාඩුවක් වෙන්නේ වේදනාව නැති වෙනවා සතිය කිසිම අඩුපාඩුවක් නැහැ ඒ නිසා ඊට පස්සේ ලොකු ඉඩක් හම්බ වෙනවා නැවත ආයේ අලුතෙන් පරියන්කයට ගිය කෙනෙක් වගේ ආස්වාද ප්‍රසවාස නැත්තම් මූල කර්මස්ථානේ ෂෝක් එකකට බලනවා ඒක නිසා එතනදී මේ ඉරියව වෙනස් කරුවට කමන්නේ වෙනස් කරන බව දැනගෙන නැවතිල්ල කරන්නේ සතියෙන් කරන්නේ නැවතිල්ල කියන එකට හිමි සද්දත් අඩුවන් කියන එක අඩංගුයි. ආන්න එහෙම කරලා බලන්න එතකොට පේනවා මේ වේදනාව ආපු වෙලාවෙ ඉඳලා අනික් වෙලාවට වැඩි සතිය දිනු වෙලා තියෙනවා කියලා තේරෙයි. මේ නිසා වේදනාව නැතුව කරන මේ ආනාපාන වේලාවට වැඩි වේදනාව පවතිද්දි වේදනාව හරහා ආනාපාන බැලුවොත් හෝ වේදනාවේ මූණ දෙන හැටි බලන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම වේදනාවට පස්සේ වැඩිපුර සතියක් සතියේ විවිධාංගීකරණයක් තියෙනවා. ඉතින් මේකට මේ වෛර කරන නිසා වේදනාවට වෛර කරන නිසා අපිට පාඩම ලබා ගන්න විදියක් නැහැ. නැත්තම් වේදනාව වෙන්නේ ලොකු තෑග්ගක් අරගෙන. ලොකු අභ්‍යාස පන්තියක් අරගෙන දක්ෂයා ඒක ක්‍රියාවත් කරලා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබනවා. වැඩි ශිල්පීය දැනුමක් ලබනවා. අදක්ෂයා වේදනාවට වෛර කරලා සතිය ගන්නවයි කියලා කණපින්දම් ගන්නවා. ඒ නිසා SMS එක දාන්න. නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න තියෙන හැකියාව බලන්න. එතකොට Tamanට තේරෙයි වේදනාව ඇවිල්ලා තියෙන ලොකු පාඩමක් උගන්නන්න කියලා. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී අත් දෙක තදින් ලනු කොටකින් බැඳා වාගේ හරියට ඇලීමක් පවතින අතර කකුලේ උඩ කොටසේ තද වේදනාවක් දැනෙනවා. එයට හේතු වන කාරණා පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. නිවන් මාර්ගයේ යෑමට භාවනාව කියා දෙන අපේ ස්වාමින් වහන්සේට මේ ගෞතම සතුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. මේකට කාරණාව තියෙන්නේ ඇඟක් තියෙන එක තමයි. ඇඟක් තිබුණොත් වේදනාව තමයි. බුදුජානනාංශේ සඳහන් කරන ඉතාමත් අමාරුයි අපිට තේරුම් ගන්න මේ මරණයට හේතු. මරණයට හේතු අපි දීවැඩියාව නිසා කියනවා, පිළිකා නිසා කියලා කියනවා, බස් එක පල්ලේ වැටලයි කියලා කියනවා. ජීව ජීවත් වෙච්ච නිසායි මරණය කියලා කාටවත් කල්පනා වෙන්නේ නැහැ. උපත්ය තමයි මරණයට ප්‍රධානම හේතුව සහ ආසන්නම හේතුව. කාටවත් කල්පනා වෙන්නේ නැහැ. කට්ටියට ඕන කරලා තියෙන්නේ ඉප්පත්තිය තියාගෙන මරණේ නැති ජීවිතයක්. කොහොම දෙන්නද? ඉතින් බුදුහාමුදුරුවෝ තටමැව්වක් දෙන්නේ කොහොමද? උපත්යත් එක්ක මරණේ හම්බ වෙනවා. ඉතින් අපි මරණයට පස්සේ කියනවා නෑ නෑ මරුනේ මේ පිළිකාවක් ආපු නිසා නැත්තම් මම සදාකාලිකව ඉඳ තිබ්බේ කියලා. ලෝකෙම කාලා තියෙනවා. ඒ වගේ මේ ශරීරයට අතන වේදනාවක් මෙතන කැක්කුම් එනවා මෙතන පිපුරුම් එනකොට අපිට කියන්නේ ශරීරයක් ඕන හැබැයි වේදනාවක් නැති එකක්. ඉතින් රබර් බෝනික් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් පුළුවන් නම් අංශභාගය හදාගන්න. ඒකට ඒ අංශෙන් ලෙඩ නැහැ. අනික් අංශෙන් දැනගන්න පුළුවන් මේ අංශෙ ලෙඩ. ඉතින් ප්‍රශ්න වෙලා තියෙන එතකොට කන ගන්න. මොකද ලෙඩේ නැහැ දැන්. වේදනාවක් නැහැ කියලා. නිසා මෙච්චර ප්‍රසිද්ධ මෙච්චර අස්පනා අපිට තියෙන දේවල් අපිට ගැඹුරු ධර්මයක් බවට පත් කරලා තියෙන්නේ මේ ශරීරයට ඇති අනවශ්‍ය කෑදරකම නිසා. ජීවිතයට ඇති අනවශ්‍ය කෑදරකම නිසා අපි මේ හොඳට පේන කාරණා පැත්තක තියලා අනම් මනම් අවශ්‍යනෝ. ඒ නිසා මේ ශරීරයේ තියෙන තාක්කල් මේක රෝග කැදැල්ලක්. මේක gaduwak. මේක තුවාලයක්. මේක ඇනිච්ච උලක්. හැම වෙලාවෙම වෙන්නේ වේදනා සාගරයක පතුලේ. ඉතින් අපි හිතන්නේ මට විතරයි ඒක තියෙන්නේ අල්ලපු ගෙදර එක්ක නන්නම් කිසිම වේදනාවක් නැහැ. ජොඩිය ඉන්න නැද්දකින් එන ගහන්න නැණි උණ්ඩ කියලා තමයි හිතන්නේ. උණ්ඩත් එන ගහලා තියෙන්නේ බලනකොට කියන්න දෙයක් නැහැ. මොකද අපිට පේන්නේ නැහැ. මොකද අපි තාන්නේ අල්ලපුගත කට්ටියට වේදනාවක් නැහැ කියලා. එන ඕන එකක් මගේ කරගන්න తත්‍ර తත්‍ර අභිනන්දිනී සංසාරයක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ශරීරයේ ජීවිතය කියලා කියන්නේ මරණේ පෙර ගමනක්. කය කියලා කියන්නේ වේදනා කැදැල්ලක්. මොන ඉරියව්වේ තිබ්බත් නිච්ඡම්ම ගාවී කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා හැම ගහ පිළ දෙනක් වගේ. මොන ඉරියව්වේ හිටියත් රිදෙනවා. ඒකනේ අපිට එක තැනක ඉන්න බෑ. ගායේ කඩිගායේ තියෙන ඒට මාරු කරනවා මේට මාරු කරනවා මොකද ඒක ඉරියව්වක ඉන්න බෑ. මේ වේදනාව නැති එකක් හිතනවා. නමුත් කබලෙන් රිපට වටනවා වගේ කොයි ඉරියව්වට ගියත් එකම වේදනාව. ඒ නිසා ආසන්න කාරණාව ජීවිතය කියලා හිතා ගන්න, කය කියලා හිතා ගන්න. ඒක නිසා මිනිස්සෙකුට මෙහෙමනම් තිරිසනෙකුට අපාගත සතෙකුට ප්‍රේතයෙකුට අංශභාග වෙච්ච මිනිසෙකුට පිළිකාමාරුවක් ඔළුවේ දැන් තියනවා කියන මිනිසෙකුට නැත්තම් ගෙදර කෙනා ඇක්සිඩන්ට් වෙච්ච මිනිසෙකුට කොහොමද කියලා හිතා ගන්න. මේ අපිට මේ තියෙන මේ පොඩි වේදනාවටත් අපි මෙච්චර පෑම්පන්සල් ලියලා පාවිච්චි කරගොල් ලියනවා. ලෝකේ අනික් කෙනෙකුට ඇවිල්ලා තියෙන දුක් ගැන කතා කරනකොට මොනවද කතා කරන්න තියෙන්නේ? ඒ නිසා අපි වතුට්ටිය ගන්න ඉවසපම් පපුව කියලා ආස්වාද ප්‍රසවාස කරා. එච්චර තමයි කියන්නේ. ඔව්වට ඔය හේතු හොයන්න ගියොත් එහෙම කෙලවරක් කරන්න බෑ. මොකද ඊගාවට තියෙන දේ ලොක් කරලා පෙන්වන එක තමයි අපේ හිතේ ඇති. කවදාකවත් හිස් වෙන්න දෙන්නේ නෑ. බරපතල එකක් නැත්නම් ඊගාව තියෙන එක ලොක් කරලා පෙන්වන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් අපිට දීලා තියෙනවා ආසත් ප්‍රසාතය හෝ බිබි මහකිලිම හෝ නැත්නම් ඉන්න ඉරියව්ව හෝ සක්මන හෝ වම දකුණු වශයෙන් ඒක පුරවන්නේ කියලා කියනවා මූල කර්මස්ථානේ. එතකොට වේදන ගැන වේදන තියේදී මේක බලන්න, දකින්න, ඇසුරු පැවැත්ීමේ හැකියාව පුරුදු වෙනවා. පුරුදු වෙන පුරුදු වෙන වේදනාව තියෙන අපුරු ගතිය අඩු වෙනවා කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස පරියංක භාවනාව භාවනාව කරගෙන යන අතර ආශ්වාස ප්‍රාශ්වාස తත්වය නොදැනී ගොස් යටි කයේ සැහැල්ලු తත්වයකට පත්විය. සිතට කිසිවක් අරමුණු නොවි එම తත්වයේ සිටීමට ආසා කළෙමි. එම తත්වය ගැන පැහැදිලි කිරීමක් කරන මෙන්ද ඉදිරියට යන ආකාරයේද කාරුණිකව පැහැදිලි කරන්න ලෙස ඉල්ලා සිටිමි. ඒ තමන්ට තේරෙනවා නම් තිබුණ ආතති ගතිය අඩුවීමක් එහෙම නැත්නම් අසහනශීලී ගතිය අඩුවීමක් ඒක ධාර්මිකව ලබාගත් දෙයක් නිසා ਸਰවඥාන්සේගේ උපදේශ වෙලා තියෙන එක නැවත නැවතත් ලබා ගන්න ලැබුණාට පස්සේ වැඩි වේලාවක් එකේ ඉන්න කුමක් කළ යුතුද ආන්නේ විදියට ගිහිල්ලා මේ දැනට ලැබිච්ච මේ తాවකාලික හෝ අසහනෙන් තොර ගතිය ආතතියෙන් තොර ගතිය වැඩි කිරීමට කටයුතු කරන එක තමයි ඊගාව අභ්‍යාසෙ වෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ මේක වෙනදටත් වැඩිය අසහනශීලීකමෙන් සහ ආතතියෙන් අඩුද වැඩිද කියන එක තමයි Taman තේරුම් ගන්න ඕනේ අඩු නම් ඒක යන පාර හරි බවට දල ලකුණක් ඒක වැඩි කරන්න ඒක භාවිත කරන්න බහුලීගත කරන්න කියන එක තමයි උපදේශය කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ විදර්ශනා සමාධිය ක්ෂණික සමාධිය ලෙස හැඳින්වීය. මා ආනාපාන සතියේ සියලු ලක්ෂණ හා පොදු ලක්ෂණ අත්විඳ පැය එකක් දෙකක් පමණ ගැඹුරු සමාධියේ සිටිමි. එම සමාධිය හඳුන්වන්නේ ෂණික සමාධිය නමින් දැයි පැහැදිලි කර දෙන්න. එසේ නැත්නම් ෂණික සමාධිය පිළිබඳ තවදුරටත් කෙටියෙන් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. නෑ ඇත්තටම සමාධිය ඇති වෙලා තියෙනවා නම් ඒ සමාධියක් ඇතුණාට පස්සේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සමාධි වෙච්ච හිතට පැහැදිලියක ගැඹුර පේන්න වගේ මොණි ඡායාව පේනා වගේ Tamanට අරමුණ දිහා බැලීමේ වැඩි ඊට ප්‍රස්තාවක් ලැබෙනවා. අරමුණ විනිවිද දැකීමේ සහ අරමුණ පිරිසිදුව දැකීමේ නිසා ඒක ක්ෂණික සමාධිය උනක් කමක් නැහැ. එහෙම නැත්නම් සමත සමාධිය උනක් කමක් නැහැ. බලන්න මේ සමාධිය ආවට පස්සේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කොහොමද Tamanට පේන්නේ? භාවනා කරපු ආස්වාද ප්‍රසවාස පේනවනේ ඒක කොහොමද පේන්නේ කියලා බලනවා මිස මේ සමාධිය සමතද විපස්සනාද කියලා ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒක මොකද හේතුව මේක වැඩි කල මේ සමාධියෙන් වැඩ ගන්න ගන්න ඒ සමාධියේ වග විස්තර ඉස්සරහට තා පැහැදිලි වෙන්න ඉඩ තියෙනවා. ඒක එච්චරම ඒ නිසා වැදගත් වෙන්නේ නැහැ. සමාධිය පිළිබඳව මතවාද ප්‍රශ්න තියෙනවා. දාර්ශනික ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් පොතේ දැනුම් පිළිබඳ ප්‍රශ්න වලදී විතරයි ක්ෂණික සමාධිය සහ සමත සමාධිය කියලා දෙකට බෙදලා තියෙන්නේ. අද භාවනා ලෝකේ බර ගානකට මේ ඔළුවට බරක් ඕක. මේ සමතේද විපස්සනාද කියලා. ඉතින් මේ සමත විපස්සනා කියන දෙක ਸਰවචනාංශප පිළිගත් දෙකක්. නමුත් මේ මූලධර්ම පටලවා ගන්න ලෝකේ මේක ප්‍රධානම පටලවා ගැනීම. ඒ නිසා මම නිතර මතක් කරන දෙයක් තමයි මේ මෑත කාලේදී ඔය අපේ ලොකු ශාන්සිත සමකාලීනව හිටපු තායිලන්තයේ හිටපු චංචා ස්වාමීන් වහන්සේ සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙක වෙන් කළ අඳුරගන්නේ නැහැ. ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ යන්නේ මේ සමථද විපස්සනාද අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන තියෙන්නේ අරමුණ දිහා බින්දට වැඩිය විසදව පිරිසිතුව බලන්න පුළුවන් නම් ඒක සමත සමාධිය වෙනත් කමක් නැහැ. විපස්සනා සමාධිය වුණත් කමක් නැහැ. ඒක නිසා මේ පිළිබඳ හිත වෙහෙසවන්න එපා. ඒක ඉච්ඡනව වටන කාලයක් නෙමෙයි. මොකද භාවනා කරන යනකොට කොහොමඩත් ඉස්සරහට වැටෙයි. ඒක වැදගත් නෑ සත්‍ය දැකීම සම්බන්ධයෙන්. අපිට ඕනේ බලලා මැට් එකෙන් හරි යවන්නේ මීයෝ අල්ලනවා නම් සමාධිය තියෙනවා නම් ඊගාවට කරන්න තියෙන දේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න නැතුව ඒකේ ජාතකයේ හොයන්න යෑම අත්‍යවශ්‍ය වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පර්යංකේ වාඩි වී භාවනාව ආරම්භීමත් සමග හුස්ම රැල්ල යටපත් වී ශරීරයේ ගැස්ම ඇති විය. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි හුස්ම රැල්ල යලි යලිත් නොසොයා ශරීර විපර්යාස දෙස සතියෙන් බලා සිටීමට උත්සාහ ගතිමි. පපුවේ හා බඩේ මස් පිඬුවල වෙනස් ස්වභාවයක් දැනුනි. පැයක් පමණ අද සිටියෙමි. මේ පිළිබඳ තවම පොතපතින් හෝ කිසිම අවබෝධයක් ලබා නොමැති මා ඔබ වහන්සේගේ පිහිට පතමි. මා කරන දෙය නිවැරදිදැයි නොදනිමි. මේ පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කර දෙන මෙන් ඉතා කාරුණිකව දෙපා නැමද ඉල්ලා සිටිමි. යලිත් මේ ගැන විමසා පරදරයක් වේ නම් සමාවුව මැනවි. මෙපින් බලෙන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවායි පතමි. ජොහුන්ටටම වැඩි පාර ගියොත් ඔක්කොම මරණක පිස්සු හැදෙනවා. මන්න ගැන ගාලල්ලා ඇසි අපි මේ කරන යන වැඩි ගියා පිස්සු වෙච්චාම කො මැරිච්චාම කො මොකද භාවනා නොකරන පිස්සටත් පිටත් පිස්සු වෙනවා මැරෙනවා. ඒ නිසා ඒක බාර ගන්න කැමති නම් දැන් මෙහෙදි මැරුණා කියලා අපි ගණන් ගන්නෙත් නෑ. රිට්‍රීට් එක ඇතුළේදී මැරුණා කියලා ගණන් ගන්නෙත් නැහැ. මේගොල්ලෝ මැරෙන්න හදන ඇප්ලිකේෂන් එකේ අහනවා පිස්සු ඇච්චිට ලෙඩ තියනවාද පරණ ලෙඩ තියනවාද මැරුණොත් මොකද කරන්නේ ආතන්න නෑ ඒක මේ පිස්සු අප්පා. ඌවත් එක පුළුවන් ද භාවනා කරන්න. හතරකට කරපලා හතර වහල්කට දෙල්ලෙනවා රීල උඳ ගන්න කියලා. එච්චරයි ආයෙ වෙන මොනවා. නැත්නම් රැයට ඌරු ආපුවාම දෙන්න පුළුවන්. හරියේ නැත්තම් gediya පිටින් ගෙදර යන්න පුළුවන්. භාවනා හරියන්නේ නැහැනේ මොන ප්‍රශ්න කරනද ගෙදර යන්න පුළුවන්. ඒ නිසා මම කරගෙන යනට හරි පාරේ යනකොට විතරයි මතක තියාගන්න සැකේපතු වෙන්නේ. වැරදි වැඩ කරන්න කිසිම සැකයක් නැහැ. යම් තැනක සැකේ ආවනම් මතක තියාගන්න පාර හරි ඇති. ඒකට පුදුම සැක පුදුම බය පුදුම අනිශ්චිතතාව එනවා. උනෝකට තමයි මායයි කියලා කියන්නේ. ඔය තමයි කෙලස් කියලා කියන්නේ. හරි පාරේ යනකොට හරියට නැකත් බලනවා ඔක්කොම කරනවා. කඩප්පුලි ගන්න කැමනා දහපතුරක් පට්ටපඳුරක් කරන්න ගියාම උදේ කරනවා දවල් කරනවා දන්නේ තෝක පිටින් කරනවා කාටවත් කියන්නෙත් නැහැ අහන්නෙත් නැහැ වටින්නේ නැහැ මේ වගේ ප්‍රශ්න අහන කටියට මං වගේ මෙහෙම කියන එක ඒකට ඉතින් කියවෙනවා මටත් කියනවා ඒක මොකද්ද කියලා දන්නේ සමාවත් ඉල්ලලා තිනවා නරක දෙයක් ඇහුවනම් මාත්මේ බයිනවයි කියලා හිතන්න එපා මගේ අත්දැකීමෙන් කියන්නේ හරි වැඩක් කරන්න ගියොත් තමයි ඔක්කොම ඔය සැක පාර හරිනම් හරි පාරේ යනවා නම් පුදුම සැකේනවා. වැරදි පාරේ යනවා නම් ඔලොමලකම තමයි. මොනවත් නැහැ ඔහේ කරනවා. ඊට පස්සෙත් ඒත් අපි විඳලා තියෙනවා. ඒ නිසා මේ වගේ තැනකට යනකොට කාය ජීවිත নিরপেক্ষව යන්න පරියන්කට යනකොට තමන්ගේ මගේ කායත් ජීවිතයත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධත්වයට පූජා වේවා කාය ජීවිත নিরপেক্ষව ගියාට පස්සේ ওই එන්න තියෙන ඔක්කොටම උත්තරය ඒකේ තියෙනවා. ඒකට කියන්නේ තනි වචනේ සද්ධාව කියලා. මේ කරන වැඩේ ශද්ධාවෙන් කරන්න මොකද සීලක පිළිහිట్లాනේ තියෙන්නේ. අනිත් කවුරු හරි කියපු වැඩක් නෙමෙයි මම හිතලා කරනව නෙවෙයිනේ. ඒක නිසා එන ඕන දෙයක් බාර ගන්න ඉදිරියට යන එකයි ඒ විශ්වාසය ඇති කරන්නයි මම මේ කතා කරන්නේ. ඔය ඇති වෙලා තියෙන සැකේ මාරපාක්ෂ. කෙලෙසයක්. අපි මේකම කරගෙන යන වැඩි දිගට යනකොට විශ්වාසය පහළ වෙන්නේ එකම දේ නැවත නැවත කිරීමෙන් ඒක කරන්න බැරි වෙන සැකේ තියෙන්නේ අපි සැකේ පිටු දැකලා සද්ධාවේ නැවත නැවත ඕක කරලා බලමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ හැම විටම ආධුනිකයෙකු ආධුනිකයෙකුසේ භාවනාව පටන් ගනිමි. ඉරියව්වට හිත යොදා මහත් ධෛර්යයෙන් භාවනාව ආරම්භ කරමි. ඇබ්බැහියට මෙන් ආනාපානය ආනාපානයට යොමු වේ. ප්‍රකටව දැනෙන තැන නාසිකාග්‍රය මුලදී ආශ්වාසය වම් නාස්පුඩුවෙන් ඇතුල් වී හිමිහිට සීතලට දැනෙන අතර ප්‍රශ්වාසය නාස්පුඩු දෙකම හරහා වේගයෙන් රස්නයට දැනේ. ටික වේලාවකින් ආශ්වාසයේ ඊතා සියුම්ව ඇතුල් වී ගොරෝසු වී නැවත සියුම්ව ගලාගෙන යන බව දැනේ. ප්‍රශ්වාසය දැනෙන්නේ මදක් ගොරෝසු වූ විට ගලාගෙන වේගයෙන් යන බවයි. ටික වේලාවකින් ආශ්වාසයේ කැඩි කැඩි වැදෙන අයුරුත් පසුව ප්‍රශ්වාසයේද කැඩි කැඩි වැදෙන අයුරුත් පසුව දෙකේ වෙනස නැති වී කැඩි කැඩි යන ධාරාවක් ලෙසත් දැනේ. මෙයද ක්‍රමයෙන් සියුම් වේ. ඉඳහිට ආනාපානයේද සියුම්ව ප්‍රකට වේ. ටික වේලාවකින් දැනෙන නොදැනෙන තත්වයට පත්වී යයි. අරමුණ නොදැනේ. මතකයේද නැත. වේලාව හිතා ගන්නට බැරිය. වැඩි වේලාවක් ගත නොවේ. සිතවිල්ලකට අවදි වේ. නැවත ආනාපානය සිහිපත් කර ගනිමි. ඉහත සඳහන් ක්‍රියාවලිය වඩාත් වේගයෙන් සිදුවේ. මෙලෙස වට කිහිපයක් නැවත නැවත ඇතිවේ. මතකයක් නැති කාලය දිගුවේ. කාලය දික් වූ විට අවදිවන්නේ සතුටකටයි. ඒ සතුට ප්‍රමෝදය ඉහ වහා යයි. පාලනය කළ නොහේ. භාවනාව හරි ගියායයි සිතේ. මට භාවනාව හරි ගියා යන සිතිවිල්ලෙන් සිත කැළඹේ වෙනත් බාධකයක් විගසම ආනාපානයට මාරු වුණත් මෙතනදී ප්‍රීතිය ප්‍රමෝදය බාධකයක් වේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් බවත් දනිමි ඒත් භාවනාව ඉදිරියට යාමට මෙය ලොකු බාධකයක් යයි හැඟේ මේට උපදෙස් දෙන මෙන් ඊටම ඕනෑකමින් ඉල්ලා සිටිමි මේකේ ලියවිලා තියෙනවා එක පරියන්ඛයක් ඇතුලේ අර වගේ ආහනපන ගුරු ස්වීම් සියුම් වීම් චක්‍ර ක්‍රීපයක් දැකලා තියෙනවා කියලා. ඉතින් ඒක හොඳ අත්දැකීමක්. මොකද පළවෙනි සැරේ සංසිඳනකොට නම් ලොකු ආශාවක් එනවා ජීවිතේ පළවෙනි වතාවට. ඊට පස්සේ ඒක දැන් ආයෙ ඇවිස්සෙනකොට කනගාටු වෙනවා. ඊට පස්සේ නමුත් ආයෙත් tempat කරන්න පුළුවන්. නමුත් ආයෙ ඇවිස්සෙනවා. ආයෙත් tempat කරන්න පුළුවන් කියනකොට තේරෙන පටන් ගන්නවා මේ දෙන්නා මේ tempatuwa සහ ඇවිස්සීම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවෙච්ච දෙයක්. tempat තුනොත් ඇවිස්සෙන ඇවිස්සනොත් tempat වෙනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ භාවනා භාවනා විශ්ම යනවා තවන්න බලාගෙන ඉන්න තියෙන්නේ. සමහර විටක ඒ අවබෝධය නිසා මේ කියන විදිහට සතුට ප්‍රමෝදේ පහළ වෙලා ඒකත් පාදා වෙනවා. නමුත් ඒකේ චක්‍ර වර්ගයක් තියෙනවා. ඒ පළවෙනි වතාවට තමයි ඔය සිරිලාරයක් සහිත ලොකු ආස්වාදයක් එන්නේ. ආයේ දෙවෙනි සැරේ වෙනකොට ඒහා සමානයි නමුත් ඊට අඩු එකක් සිද්ධ වෙනවා. තුන්වෙනි සැරේට වෙනකොට ඊටත් අඩුයි. ඒක හරියට අර බඩගිනි මිනිසෙකුට හොඳ මිහිරි ආහාර වේලක් දීපුවාම එමන්සේ පළවෙනි පිටෙම්ම ලොකු ඕජාවක් ලබනවා, ලොකු ආසාවක් ලබනවා, ලොකු සතුටක් ලබනවා, ලොකු සන්තෝෂයක් ප්‍රකාශ වෙනවා දීපේකරට. දෙවෙනි පිටේදිත් නැතුව නෙවෙයි, නමුත් පළවෙනි පිටේ විතර නෑ. අන්තිම කාලා කාලි වල පිඟාන පැත්තකින් තියෙනවා තව ඛණ්ඩ තියේදී. පළවෙනි පිට නම් කන්නේ කාපිටිය ඇටෝම් ගෙදර ගියා වගේ තමයි කන්නේ පළවෙනි පිට. අන්තිම වෙනකොට තමන්ම පැත්තක තියෙනවා. ඒ පිඩෙන් පිටට පිඩෙන් පිටට ගෞරවය රස ස්තුතිය එන්ටෙන්ඩෙන් අඩුයි. එතකොට මේ පළවෙනි පිටේ කාපු එක්කනාගේ අදහසත් ඇති වෙන්න කාලා ඉවර කරපු එක්කනාගේ අන්තිම පිටේ අදහසත් ගත්තාම සම්පූර්ණ දෙකක්. මේකට මේ ලස්සන කතාවක් ඔය ග්ලෑඩ්විල් කියන එකනා ලියලා තියෙනවා. කොකා-කෝලා හදන කම්පැනියට, පෙප්සි කම්පැනිය අතිරේක නිෂ්පාදනයක් හදලා සීනි පොඩ්ඩක් වැඩි කරලා දැම්මා. දාපු ගමන් පළවෙනි උගුරේ පෙප්සි එක හරි සීනි අධිකයි. මිනිසුන්ට පුදුම රසයක් එන්න ගත්තා. ද කොකාකෝලා පණි වැටුණා. පස්සේ මේ ග්ලැඩ්විල් මහත්තයාව නෑ යා නෙවෙයි. එකෙක් අරගෙන තියෙනවා මේකට මොකද උනේ බලන්න කියන්නේ කියලා. CEO කෙනෙක්, Chief Executive Officer කෙනෙක්. එයා කරලා තියෙන්නේ දෙන්නෙකුට කියලා තියෙනවා මේක නම කියන්නේ නැතුව මේක කොකාකෝලා මේක Pepsi මේක ඉවර වෙනකම්ම බොන්නේ. ඉවර වුණාට පස්සේ අදහස දෙන්න. තව දෙන්නෙකුට කියලා දෙනවා පළවෙනි ෂිප් එක පළවෙනි උගුරු විතර බීලා කියන්නේ කියලා. පළවෙනි උගුරු බීපු උගුරු විතර බීපු එකන Pepsi හොඳයි, Coca-Cola හොඳ නැහැ කියලා. මුළු එකම බීුවාට පස්සේ සීනි වැඩිකම නිසා අන්තිම වෙනකොට Pepsi එපා වෙනවා. Coca-Cola එකට රස තියෙනවා. ඊට පස්සේ මෙයාම රිසර්ච් পেපර් එක ඉදිරිපත් කරාට පස්සේ මේකට පස්සේ Coca-Cola මණි ආයෙ දින ලාභ ලබන්න පටන් ගත්තා. ඒක නිසා පළවෙනි සැරේට ලැබෙන මේ අපි කියන මුණත අත්දැකීම ෆේස් වැලියු එකත් එකම ඇතුළු කරගෙන ඉන්නකොට ඒකේ හැඩේ වෙනස් වෙන හැටි බුදුහාමුදුර තරම් දන්න කවුරක්වත් නැහැ. අපි මේ තියෙන හැම දැනුමක්ම මේ පළවෙනි සැරේ දැකපු දැනුම. ඕකම දෙවෙනි සැරේ වෙනකොට ඕක ඕකම නෙවෙයි. නවත් ඉතින් අර පහු පහු වෙනකොට කොයි කොයි එකත් කොව් කොව් වෙන ගතියක් තියෙනවා. ඒක තමයි භාවනා කරලා බලන්න කියලා කියන්නේ එකක් දැක්කට අහදිසි වෙන්න එපා. විනිශ්චයකට එළඹෙන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒකම නැවතට පෙන්න. ඒකම නැවසරයක් වෙන්න හදිසි වෙන්න එපා. ඒ අතරමැද අර්ථකථන දෙන්න, කොමෙන්ටරිස් දෙන්න. ඇයි මෙහෙම උනේ අහන්න. එතකොට වෙන්නේ තව සැරයක් කරන්න වෙලාව නැහැ. ඒකම නැවත නැවත කරන්න. ඉතින් භාවිතා කරනවා කියන භාවිත මනස කියලා කියන්නේ තලතුණකමක් කියලා. ඒකට පෙළඹෙන මනුස්සයත් මෝරච්ච මනුස්සයෙක්. ඒ නිසා මේකේ අර එකම චක්‍රේ පස්සය වතාවක් සියුම් වීම සහ ගොරෝසු වීම අත්දැක්කා වගේ මේ වගේ ප්‍රීති ප්‍රමෝද ඇවිල්ලා බාධා වෙන එකත් විචතර බරපතල දෙයක් නෙමෙයි. වෙන්න අරින්න නැවත. වෙනකොට වෙනකොට වෙනකොට ඕකේ ওই තියෙන ඊවාහ යන ගතිය පාලනය කරගන්න බැරි ගතිය වැඩිපුර බලන්න බලන්න අනිවාර්යයෙන්ම නතු කරගන්න පුළුවන් වශී කරගන්න පුළුවන් සිද්ධි කරගන්න පුළුවන් ගතියක් එනවා. හැබැයි ඊට පස්සේ තව එකක් එනවා. මේ දෙකේ උනන පස්සේ තව පැත්තකින් අපි වගේ ආයේ කෝලම් කරනවා. අපි මුකුලිත කරනවා. ඔමරිපානවා. ඒ හැම දෙයකම එකයි කරන්නේ. එයාට එහෙම ඒක ඇති වෙනකන් රඟපාන දෙයක්. එතකොට අන්තිමට යනකොට තියෙනවා කොයි එකේ වුණත් මේ පටන් ගන්නකොට තියෙන මේ සිලිලාරය නැවත නැවත ඇසුරු කරනකොට ඇත්තෙම නැහැ. මොකේකවත්ම නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය විතරලු තියෙන්නේ නැවත නැවත බලන්න එකම සද්ධාව. මේ ලෝකේ වෙන මොනම වස්තුවක්වත් නැහැ කියලා කියනවා. ඒ වගේ නැවත නැවත බලනකොට සිල්ලිලාරේ වැඩි වෙන දේවල් නැහැ ලෝකේ. එන්නෙන් අඩු වෙන එකයි තියෙන. ඒකයි අපි දවසින් දවස දේවල් මාරු කරන්නේ. එකම දේ දෙසරයක් දකින්න හම් වීම ඒකේ අගේ ආඩම්බර වීමක් අඩු වීමක් වෙනවා. භාවනා කරන එක නම් එකම දේ නැවත නැවත කිරීමෙන් මේකට උත්තරයකුත් දෙනවා. ලෝක න්‍යායයක් තේරුම් ගන්නවා. බුදුහාමුදුරණ කරුණු කිරීමකුත් කරනවා. ඒ නිසා මේකම දිගට කරන්න කරනකොට Tamanට තේරෙයි මේ නැවත නැවත කිරීමෙන් ලැබෙන අත්දැකීම පොත්පත් කියවීමෙන් ලබන්න බෑ කියලා. ගරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේ ආනාපාන සතිය වඩන විට ආශ්වාසය ආශ්වාසය ලෙසද ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙසද හඳුනා ගනිමින් සිටින අවස්ථාවේදී සමහර විටකදී ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාස හඳුනාගත නොහැකි මට්ටමකට පැමිණේ. එවිට මම එසේ වීම බලා හිඳිමි. මේ අතරතුර සිතවිලිද පැමිණේ. මේ සිතවිලිද මාගේ නොවන බවද ඒ සිතවිලි පැමිණ යන බවද වටහා ගනිමි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී යයි. නමුත් එවිට මා මැරී නැති බවත්, නිින්ද නොගිය බවත් වටහාගෙන මෙසේ පරයන්කයේම හිඳිමි. මේ අයුරින් පරයන්කයෙන් නැගිටින තුරුම හිඳිමි. ගරු ස්වාමීන් වහන්ස ඉදිරි ගමනට උපදෙසක් දෙන තේක්වා. තව තවත් සත්‍ය අවබෝධ කර දීමට ඔබ වහන්සේ නිරෝගී වේවා තෙරුවන් සරණයි. පරයන්කෙන් නැගිටලා දිගට නැගිටින්න නැත්නම් දිගටම ඉන්න එච්චරයි උපදේශය. මරණකන් නැගිටින්න එපා. ඔයගේ එනේ එනේ දේ බලන්න පුළුවන් නම් මොකටද නැගිටින්නේ? අවසානට එන දෙයටත් බලලා එහෙම ඉන්න. ලියලා තියෙන තාලෙට ඒක තමයි කෙටිම උත්තරේ. මොන විදිහකට ඉරියව් වෙනස් කරන්නේ නැතුව ඉන්න ඉරියව්වේම දිගට ඉන්න. ඒක තමයි දෙන්න දෙන උපදේශය. මොකද අනික් කරුණු ලෑස්ති නම් අපි කලදුට කල වැලිහ ගක්මක් කිව්වා වගේ බාධක නැත්තම් දිගට ගෙනියන්න වැඩපිළිවෙල. අලුතෙන් උපදේශ ඉල්ලන්න යන්න එපා. මහා කලාතුරකින් තමයි අපිට මේ ඔක්කොම පේ වෙලා සෑහිලා සීහිලා එන්නේ. ඒ වෙලාවට පුළුවන් තරම් ඒ ගත්ත ඉරියව්ව දිකට ගෙනියන එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංකයේ ආනාපාන සති භාවනාවට පිවිස ඊටමත් කෙටි කාලයකින් ආනාපානයන් පහක් හයක් පමණ ගෙවී යද්දී සිත ඒකාග්‍ර විය. ඒ සමගම සිතට යොමු වූයේ අඳුරු බවකි. ඒ සමගම ඒ අඳුර තුල යට දෙසට යොමු වූ කැරකී ගිය වරන් ඇතුලේ හක් ගැඩියකට සමාන වර්ණයෙන් යුතු යමකට සිත යොමු විය. එකඟව පැවැති සිතට සිදු වූයේ කුමක්දැයි කිව නොහැක. වෙනත් ලොවකට ගියා වැනිය. කිසිදු ශබ්දයක් ඇසුනේද නැත. ශබ්ද පිළිබඳ හැඟීමක්ද නැත. සිතිවිලිද නැත. පැයකට වඩා දිගු වේලාවක් එසේ ගත වී නැවත ඇස් ඇරෙන විට සිත ඊටමත් පිරිපුන් ගතියකින් හා හැඟීම් වලින් තොර විය වාඩි වූ ආකාරයේ කිසිදු වෙනසක් සිදු වී තිබුණේද නැත ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ తত্ত্বය නැවත පරයන්කයේදී සිදු වූ අතර එතරම් දිගු වේලාවක් රැඳී සිටියේ නැත එහිදී කලවර බව හා හැඟීම් වලින් තොර බවත් නිශ්ශබ්ද ශබ්ද ආදිය පිළිබඳ හැඟීමක් නොතිබුණු බවත් පැහැදිලි විය. ස්වාමීන් වහන්ස මේ අපි වඩන්නා වූ භාවනාවට හිතකර තත්වයක් නම් ඉදිරියට තවදුරටත් යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක දිගටම මේක කරනවා. දැන් අපි හිත හරි කියන උපකල්පන ඉඳන් දිගට කෙරුවොත් මේක සිද්ධ වෙන වෙලාව කියලා කරන්න පුළුවන් මට්ටමට නැවත නැවත සිදුවෙන වාර ගන්න වැඩි වෙනවා. නමුත් අර ඉන්න කාලය අඩු වෙන්න පටන් ගන්නවා. මොකද අර සිලිලාරේ එන්න එන්න අඩු වෙනවා. එතකොට ඒක නිකන් එදිනෙදා දෙයක් බවට දවල්ට කනවා රැයට කනවා වගේ සමාධිය යන්නෙන්න පටන් අර ගන්නවා. ඒ වෙනකොට පරීක්ෂණයට ලක් වෙන්න ඕනේ මගේ හිත සමාධි හිත සහ සමාධි නැති හිත කියන දෙකෙන් එකට කැමැති එකට අකමැති මේ මනාපමනාප දෙක තියෙනවාද කියලා. නිතරම සමාජයට යන්න පුළුවන් කෙටි කාලයකට හරි ගතිය තියෙනවා නම් ඒ යෝගාවචරට ඊකාටන අභ්‍යාසය තමයි සමාධි වෙච්ච හිතත් හිතක් සමාධි වෙච්ච නැති එකත් හිතක් මේක යකඩ කෑල්ලක් මේ කාන්දම් කෑල්ලක් ඕන වෙලාවක යකඩ කාන්දම් කරන්න පුළුවන් කාන්දම් යකඩ කරන්න පුළුවන් ඔය දෙක කෙරෙහි නොසලෙන බවක් මේක වුණා මේක නෑ කියලා වෙනසක් දකින්න නැතුව දෙකම සමහිත එන්න පටන් ගන්නවා. මේ කියන මට්ටමේ තාම ඒ එච්චර ගිහිල්ලා නැහැ. මේ නැවත නැවත වහා සමාධියට හිතුණට වැඩි ඉක්මනට සමාධියට යන්න පුළුවන් බව තේරෙයි. නැත්නම් ඔක අනිත් පැත්තෙන් කියතකේ රැඩිකල් වාදීව අපේ හිත කොච්චර ඇවිස්සුණත් සමාධියේ ඇවිසිච්ච හිතෙත් තියෙනවා. දන්නේ නැතිකමයි ප්‍රශ්නේ. ඕනම ඇවිසිච්ච හිතක ඒකාග්‍රතාවයේ පැත්තකට වෙලා ඉන්නවා. ඇවිසිච්ච බවට බොහොර දැම්මොත් මාරපාක්ෂික වෙනවා. ඇවිසිච්ච හිතේ ඒකාග්‍රතාවයේ තියනවාද කියලා බලන හිත බුද්ධ පාක්ෂික වෙනවා. ඉතින් ඒක ලේසි නෑ එවැනි දෙයක් විශ්වාසය ඇති කරගන්න. මේ අපි කරන්න හදන්නේ ඇවිසීම නැතුව ඒකාග්‍රව පෙන්වන්න. ඕනම ඇවිසිච්ච හිතක මේ ඒකාග්‍ර භාවය කියන එක තියෙනවා. මුළු ගැන්විලා තියෙන්නේ ඒක ඉස්මතු කරලා ඉස්සරහට ගත්තොත් ඕනෙම වෙලාවක සමාධිගත වෙන්න පුළුවන්. ඒක තමයි භාවිත මනස කියන්නේ. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ඒකාග්‍ර මනසටයි විසිච්ච මනසටයි දෙකටම සමහිත කැළඹිච්ච වතුරයි තැම්පත් වෙච්ච වතුරටයි සමහිත දෙන තරමට මේ ඒකාග්‍රතාවයේ gedara කෙනෙක් බාටපත් කරගන්න. second nature එක නැත්නම් හුරු කරගන්න හුරු කරගත්තට පස්සේ අරකට කැමැත්ත මේකට අකමැත්ත කියන ආතතිය අපෙන් ඉබේම දුරු වෙලා යනවා. හැබැයි ඒක සාමාන්‍ය භාවනා නොකරන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. කොහොමද මේ සමාධි මනසටයි සමාධිත්‍ය මනසටයි සමහිත දෙන්නේ. නැත්නම් ඒක තමයි බුදුජානනාතික තියෙන ඒ ශ්‍රේෂ්ඨත්වය අමාරුවේ ලබාගත් සමාධිය සමාධි නැති හිතක් එක්ක ගලකට දෙකේ වෙනසක් නැහැ දෙකම එකයි කියන මට්ටමට එහෙම නැත්නම් කම්ප නොවන මට්ටමට යණ්ඩයි පාර හැදිගෙන එන්නේ කියලා ලෑස්තිලා යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදට ප්‍රශ්නේ එපමණයි. අපි කාලෙත් හරියටම වගේ පැය ගත වීම වෙලා තිනවා. ඉන් සතිವಾರේ සමාප්ත කරන්න ඉස්සලා කාට හරි වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් සාකච්ඡාට සම්බන්ධ අපි එකට වෙලා ගන්නවා නැත්නම් අපි මෙතනින් පස්සේ සක්මන සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. වෙන ප්‍රශ්න නැති නිසා මෙතනින් අපේ වැඩසටහන නිමාප්ත බවම ප්‍රකාශ කරනවා. පැයකින් නැවත අපි පරියන්ක බහනකට එකතු වෙනවා. මේ තාක් ඒ ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.